අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කන්ති පාරමිතාව තුළින් සිල් රකින්නේ කොහොමද කියන එක. අපි දන්නවා අපේ මිනිසත් භවයේ මේ දක්වා ඉපද ඉපද දුක් විඳින්නේ කෙලස් කෙලස් හේතු කොටගෙන කියලා. යම් සත්වයකට කෙලස් තියෙනවා නම් එයා ඉපදෙනවා. යම් සත්වයේ කෙලෙස් දුරු කෙරුවොත් එයා පිරිණිවන් පානවා. එහෙම නැත්නම් සසරෙන් එතර වෙනවා. එහෙනම් අද වර්තමානයේ අපි සියලුම දෙනා ඉපදිලා මේ වගේ දුක් රාශියකට හිමිකම් කියනවා නම් ඒකට මූලික හේතුව තමයි අපේ කෙලෙස්. අපි තුල තියෙන ඇලෙන ගැටෙන ස්වභාවය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් කෙලෙස් දුරු කරන්නට ඕනේ නම් එයා සීලයකට එකඟ වෙන්න ඕනේ. කමඨාන් කියලා කියන්නේ සිල් රකින්නවා කියන එක තමයි. ಗುಣ වඩනවා කියන්නේත් සිල් රකින්නවා කියන එක තමයි. භාවනා කරනවා කියන එකත් සිල් රකින්නවා කියන එක තමයි. එහෙනම් භාවනා කරනකොට සත්තු මැරෙන්නේ බොරු කියන්නේ පංචකාම පිනවෙන්නේ එහෙනම් මේ භාවනාව තුළින් සීලයක් තමයි රැකෙන්නේ. ಗುಣ වඩනවා කියන්නේ මම කාටවත් හිංසා කරන්නේ නැහැ කාගේවත් දේවල් ගන්නෙ නැහැ පංචකාමයන් පිනවන්නේ නැහැ බොරු කියන්නේ නැහැ කියන එකක් නේ සීලය කියලා කියන්නේ නම් මේ ලෝකේ ಗುಣ වඩනවා කියන එකත් සිල් රකින්නවා කියන එක තමයි එහෙනම් මේ සෑම කාරණාවක් තුළින්ම අපි පුරුදු පුහුණු කරන්නේ මේ සිතට සීලයක් එහෙම නැත්නම් නිවීමට ගැළපෙන විදිහේ ක්‍රමවේදයක් අපි පුරුදු පුහුණු කරනවා එහෙනම් මේකට අනුව බලනකොට කන්ති පාරමිතාව කියන ගුණය වැඩෙනවා නම් ඒ ගුණය තුලින් සීලයක් රැකෙන්නට ඕනේ. එහෙම නැත්නම් අපි තුල තියෙන සීලය මීට වඩා ගැඹුරින් ආරක්ෂා වෙන්න ඕනේ, ප්‍රවර්ධනය වෙන්න ඕනේ. එහෙනම් ඒ කාරණාවට අනුව අපි අද සාකච්ඡා කරනවා කන්ති පාරමිතාව තුලින් මේ අදින්නාදානා කියන සීලය කැඩෙන්නේ කොහොමද කියලා. අදින්නාදානය කියලා කියන්නේ නොදුන්න දේ අවසරයක් නැති දේ ගැනීම කියන එක තමයි ඒක අර්ථය. සොරකමම කියලා අපිට කියන්න බෑ හේතුව සොරකම තමයි අදින්නා දාණය නමුත් නොදුන්න දේ ගත්තාම අවසරයක් නැතුව ගත්තාම ඒකත් අදින්නා දාන ගණයට තමයි එකතු වෙන්නේ දුන්නොත් දාණය නොදුන්න දේ ගත්තොත් අදින්නා දාණය එහෙනම් මේ අදින්නා දාන වේරමණී සික්ඛාපදය කියන එක අපි ආලා තියෙනවා අපි මේ ලෝකේ යම් කිසි දෙයක් සොරකමින් ගත්තාම සොරසිතින් ගත්තාම තවත් කෙනෙකුගේ දේ පැහැර ගැනීමේ හදාසින් ඒක අස්ථානගත කළාම ඒ සියලුම දේවල් සොරකම් කියලා අපි අහලා තිනවා. අද ගොඩාක් තපස්වරු ඉන්නවා එවැනි දේ කරන්නේ නැහැ. ඇයි ඔරකම් කරන්න මොකවත් නැහැ. අනින්ගේ දේවල් කඩා වඩා ගන්නෑ. අස්ථානගත කරන්න මොකවත් තියෙන්න එපාය. එහෙනම් කිසිම දෙයක් නැතිව තියෙනකොට මේ සීලය රැකෙනවා නම් කෝ ඒ සීලය තුලින් ඇතිවෙච්ච සමාධිය. සමාධිය නිසා හටගත්ත ප්‍රඥාව එහෙනම් සීලයක් සමාධිය වුණොත් ඒ සමාධිය තුළින් ප්‍රඥාවකට ගන්නවා. එහෙනම් ඒ ධර්මතාවය සියලුම තථාගතයන් වහන්සේලා දේශනා කරන සීල සමාධි ප්‍රඥා කියලා. එහෙනම් අපි ඔරකමක් කළේ නැත්නම් ඔරකම් කරන්න බඩුත් නැත්නම් අපේ සීලය සමාධි වෙලා එහෙනම් ඒ සමාදන් වෙච්ච සීලය තුළින් ප්‍රඥාවක් පාළ වෙන්න ඕනේ. මේ වෙනකොට අපට එහෙම ප්‍රඥාවක් පාළ වෙලා නැහැ. ඒ නිසා අපි දන්නවා අපි තුල මේ සීලය සමාදන් වෙලා නැහැ කියලා. අපි දන්නවා මේ සීලය තුලින් ප්‍රඥාව කටගන්න තරම් මේ සීලය අවබෝධයටපත් වෙලා නැහැ කියලා. එහෙනම් එසේ අනවබෝධයෙන් තියෙන සීලය කොහොමද කැඩෙන්නේ? කොයි ආකාරයෙන්ද මන් තුල පවතින්නේ කියන එක පිළිබඳව අපගේ අවධානම යොමු කරන්නට අවශ්‍යයි. කන්ති පාරමිතාව පුරන භාවනා යෝගියා නිතරම තමන්ගේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අය පිළිබඳව ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරනවා. මේ භාවනා යෝගියා දන්නවා අපි මොනතරම් සිල් රැක්කත් මොනතරම් දේ නොකර හිටියත් අපිට තේරෙන ටික විතරයි රකින්නේ නොතේරෙන දේවල් ඕනතරම් රකිනවා. එහෙනම් අපි ගී කාලවල ගී ගෙවල් වල මිනිස්සු දිහා බලනකොට අපි දන්නවා අම්මගේ තාත්තගේ දේවල් කවදාවත් ආන්නේ නැහැ. යන ගමන් ඔය අරගෙන කාලා බිලා යනවා. මුදල් අදල් තිබුණාම ඉල්ලන්නේ මොකවත් නැහැ නිකන් අත දාලා ගත්තා ගියායි. අම්මා තාත්තගේ දේවල්නේ අපට අයිතිනේ. එහෙනම් දෙමව්පියන්ගේ දේවල්වත් අවසරයකින් තොරව අපි ගත්තොත් ඒකත් අදින්නාදානයට තමයි අවුවෙන්නේ. සමහර දෙමව්පියෝ කැමති නෑ දරුවන්ට ඉඩම් දෙන්න. හැබැයි දරුවෝ බලාත්කාරයෙන් ගන්න නැද්ද? පදිංචිට කියලා පුළුවන් නම් එලවන්න කියලා කියන්නේ නැද්ද? පසුව ඒ දරුවා හෙලවන්න බැරි නිසා පොලිසිය වල ගිහලා නඩු කියන්න බැරි නිසා ඒක ලැජ්ජාවට හේතුවක් නිසා කරබාගෙන ඉන්න හැබැයි කැමැත්තෙන් දීලා නැහැ. එයා කැමැත්තෙන් පදිංචියට වෙලා මේ වගේ බලාත්කාරකම් වලින් දෙමව්පියන්ගේ දේපල කොල්ල කන දරුවොත් මේ ලෝකේ ඉන්නවා. දෙමව්පියන්ගේ දේවල් බලයෙන් අරගෙන භුක්ති විඳින දරුවොත් ඉන්නවා. හැබැයි මේ ඔක්කොම අදින්නාදාන ගණයට යන්නේ. එහෙනම් මේ අදින්නාදාන කියන ශික්ෂාපදය අපි මේ ආරසා කරන්න කියලා අදහස් කරනකොට අපට පේනවා අපි මේ දකින දේවල් වලින් අපට හොරකමක් වෙනවා. මොකද්ද? අපිට අවසරයක් නැති මොනවාරි දෙයක් ගත්තොත් අන්න ඒක හොරකමක් නං. අනවසරින් යමක් අපි නිඳනය කෙරුවොත් ඒක හොරකමක් නං. අපි පාරක වීදියේක සක්මන් කරනකොට අපි දකින අනන්ත අප්‍රමාණ ගස්වල ගෙඩි පිරিলা තියෙනවා. අනේ මේ දොඩංගයේ ගෙඩි පිරලා තියෙන හැටි මේ හඹගයේ හොඳටම අඹ පීදිලා ඒවා පැහිලා අපි ඒවා දකිනවා. ඒ දකින හැම මොහොතෙම ඔරකමක් වෙන්නේ නැද්ද? අපි කාගෙන් අවසරයක් ගත්තද ඒ අඹගෙඩි දිහා බලන්න, දොඩංගෙඩි දිහා බලන්න? එහෙනම් අවසරයක් නැතුව අපි යමක් විඳිනවා නම් යමක් බලනවා නම් ඒ බලන්න අපි කරන්නේ හොරකම් කරන එක එහෙම නැත්නම් අදින්නාදාන කරන එක. එහෙනම් මේ ලෝකයේ අපි අනවසරෙන් දකින සියලුම දේවල් තුළින් අපේ අදින්නාදාන සීලය කැඩෙනවා. පාරේ යනකොට අපි යම්කිසි මිනිසෙක් දිහා දැකලා අනේ මේ මිනිසයා ලස්සනයි අනේ මේ මිනිසයා තරුණයි කියලා දකිනවා නම් ඒ ඒ දකින්න අපි අවසර ගත්ත දෙ දෙමහොපියන්ගෙන් එයා විවාහ වෙච්ච කෙනෙක් නම් ඒ ස්වාමි පුරුෂයාගෙන් අවසර ගත්තද? ස්වාමි පුරුෂයා භාර්යාව එහෙම නැත්නම් එක්කෙනෙක් මැරිලා ඉතියොත් ඒ දරුවන්ගෙන් අපේ අවසර ගත්තද? ඕගොල්ලන්ගේ තාත්තා දිහා බලන්න, අම්මා දිහා බලන්න අපට අවසර දෙන්න කියලා. එහෙනම් අනවසරයෙන් අපි බලනවායි කියලා කියන්නේම අපි අදින්නාදාන කරනවා, ඔරකමක් කරනවා. අපේ අත්දැකීම් වලින් අපට දන්නවා සමහර යානවා මොකද මා දිහා බලන්නේ කියලා එහෙම අපෙන් සැරෙන් ආන්නේ නැද්ද? ඒ ආන්නේ එයා දිහා බලන්න අවසරයක් අවශ්‍යයි කියන එක නේද? මේ පුංචි දේවත් අපට තේරෙන්නේ නැහනේ. එහෙනම් අපි ඇස්වලින් මේ බලන හැම දෙයක් තුළින්ම අදින්නාදානාවක් අපි කරනවා. කොමක්ද මේ අදින්නාදානයේ තියෙන ඒ බරපතලකම කියලා බැලුවාම අපි දැකපු දේ තුළින් වින්දනයක් ලබනවා, සතුටක් ලබනවා. එහෙනම් විඳීමක් අට ගන්නවා. ඇස්වලින් කෑම කන කට්ටිය අනන්ත අප්‍රමාණ ඉන්නවා. දානශාලාවට ගියාම ව්‍යංජන හැම දෙයක්ම බෙදලා තිබ්බාම එක එක ඒවා හොඳට බලලා එයා කැමති දේ තමයි වැඩිපුර ගන්නෙ. සමහර ව්‍යංජන තියෙනවා එතනට යන්නෙත් නෑ ඒක ගන්නෙත් නෑ. ඒකට එයා එකච්චර කැමැත්තක් නෑ. සමහර ව්‍යංජන තියෙනවා ඒවා වැඩිපුර ගන්නවා. ඒක දැක්කාම කට පුරාම කෙල සමහරලාට කෙල බින්දු බිම වැටෙනවා. ඇයි ඒ තරම් එකට රුචිය වැඩි, කැමැත්ත වැඩි. එහෙනම් තාම ලුණු ඇඹුල් දිවට වැදුන්නේ නෑ. දැන් ඇස් වලින් කෑවේ නැද්ද? එහෙනම් ඇස් වලිනුත් අපි කෑම කනවා. එහෙනම් මේ විදියට අපි ඇස් වලින් යමක් විඳිනවා නම් ඒ විඳින්න කලින් ඒකට අවසරය ගත්තේ නැත්නම් එතන අදින්නාදානාවක් කැඩෙනවා සියුම් ලෙස. කයෙන් අදින්නාදාන කැඩෙනවා ඒ කියන්නේ භෞතික වේක වරකම් කළාම වේදනාවෙන් අදින්නාදාන කරනවා ඉන්සා පීඩා කරලා අපහාස කරලා එකකින් සතුටු වින්දාම ඇයි එයාගේ ඒ ප්‍රීතිය අපේ වරකම් කළේ නැද්ද? එයාගේ සතුට අපි හොරකම් කළේ නැද්ද? එයාගේ විවේකේ හොරකම් කළේ නැද්ද? ඒ විදිහට අපි එහෙම වේදනාවෙන් හොරකම් කරලා සන්තෝෂ වෙන අවස්ථා තියෙනවා. ධර්මානුකූලව විඩාවටපත් කරන්නේ නැද්ද? ධර්මානුකූලව අපාසතාවයටපත් කරන්නේ නැද්ද? කමඨාන් කියලා වදවින්සා දීලා ඒකෙන් ප්‍රීතියක් ලබන්නේ නැද්ද? එහෙනම් ධර්මානුකූලවත් අපි හොරකම් කරනවා. වාඩි වෙලා කල්පනා කරනවා කොහොම හරි පින්ඩපාතේ ගිහිල්ලා සල්ලි ටිකක් එකතු කරගෙන හොඳ ෆෝන් එකක් අරගෙන ඒ ඥාතීන්ට මිත්‍රයන්ට ඒ සහෝදරයන්ට කතා කරන්නට ඕනේ ඒ කට්ටියත් එක්ක සම්බන්ධකම් පවත්වන්නට ඕනේ කියලා මේ විදිහට සිතුවිලි වලින් අපි මානකම හොරකම් කරන්නේ නැද්ද? තපස් ගුණධර්ම ටික හොරකම් කරන්නේ නැද්ද? එහෙනම් මේ විදිහට අපි මේ ඇසෙන් දකින සෑම මොහොතක් ගානේ අපෙන් හොරකමක් වෙනවා. අපි මේ ලෝකයේ ගොඩාක් දේවල් වරකම් කරමින් සිටිනවා. අපි සමහර තැන්වලට ආවාම ඒ ටෝච් එක දිහා දැක්කාම අනේ මේක ලස්සන එකක් මේක සුදු යකඩ එකක් මේක වටිනවා මේ වගේ එකක් තිබුණා නම් මේ මේ වගේ එකක් අපටත් ලැබුණා නම් දැන් ඒක ගැන අපිට ලෝභයක් ඇති වෙලා නැද්ද එහෙනම් දැක්කා දැක්ක ගමන්ම ලෝභයක් ඇති කරගත්තා දැන් හොරකමක් වෙලා එයා තුල කෙලෙසයක් අටහරගෙන එයා ඒ ටෝච් එකට බැඳුණා දැන් ඒ වගේ එකක් ලබා ගන්න, ඒ වගේ එකකින් එළිය බලන්න දැන් එයා පටිගයක් ඇති කරගෙන ගැටෙන්නේ නැද්ද? එහෙනම් මේ ඇස් වලින් ඔරකම් වෙන්නේ නැතුව බලා ගන්න පුළුවන් නම් එයා කාන්ති පාරමිතා වඩන භාවනා යෝගියෙක්. භාවනා කරනවා කියලා කියන්නේම ಗುಣ වඩනවා කියන එක, ಗುಣ වඩනවා කියන එක, භාවනා කරනවා කියන එක. එහෙනම් මේ එකින් එකට එකින් එකට මේ සෑම නිර්වාණ ධර්මයක්ම සම්බන්ධයි. ඒ නිසා තමයි එකක් අවබෝධ කළාම 84000ම අවබෝධ වෙන්නේ. 84000ම අවබෝධ කරගත්ත කෙනාගෙන් ඇහුවා මෙයා කියන මේ ලෝකේ පවතින්නේ එකයි කියලා. ඇයි පරම සත්‍ය එකනේ? එහෙනම් මේ ලෝකයේ හැම දෙයක් තුළම හැම දෙයක්ම තියෙනවා නම් අපි කන්ති පාරමිතා වඩනකොට අපේ සීල පාරමිතාවත් වැඩෙන්න ඕනේ නේද? එහෙනම් දකින දකින හැම දෙයකම කැමති වෙනවා නම් දකින දකින හැම දෙයක්ම අයිති කරන්න හදනවා නම් එයා ඇස්සලින් මා පල් හොරෙක් බවට පත් වෙලා නේද? හැම දෙයකම එයා කැමති නම් හැම දෙයක්ම එයා ලබා ගන්න කැමති නම් හැම දෙයක්ම එයා පතනවා නම් මට අයිති වෙන්න ඕනේ කියලා එයා ඔරකම කියන තරංගයෙන් පළවෙනියා වෙලා නේද එහෙනම් අපි යම් යම් දේවල් ගොඩාක් දුරට කෙලෙස් වලින් මත් වෙලා අපි හැම දෙයක්ම ලබනවා ප්‍රාර්ථනා කරනවා ඒවා ලබා ගන්න උත්සාහ කරනවා මේ මොහොතේ දන්නේ නැතුව අපි දික්තියෙන් අපි සොරෙක් බවට පත් වෙලා එහෙනම් මේ භාවනාව වඩන භාවනා යෝගියාට තේරෙනවා මම අවසරෙන් තොරව බලන හැම මොහොතෙම සොරකමක් වෙනවා. සොරකමක් නැතුව බලන්න නම් මම හරියටම අවසරේ හරගෙන බලන්න ඕනේ. පාර යන කාන්තාවක් දිහා බලන්න. ඒ ස්වාන් පුරුෂයා ළඟට ගිහිල්ලා කියන්නේ කොහමද? ඔයාගේ කාන්තාව ලස්සනයි. ඔයා බැඳගත්ත කෙනා ලස්සනයි. මට එයාව ටිකක් බලන්න මට අවසරද? එයාගේ කය දිහා බලලා මට සතුටු වෙන්න අවසරද කියලා ඇහුවාම අපේ මූණට කාර්ලක් කෙල ගන්න නැද්ද? මොන මානෙද්ද මේ මුඩු මානා සම්පූර්ණ කෙලෙස් දුස්චරිත කෙනෙක් කියලා අපට අපහාස කරන්නේ නැද්ද? එහෙනම් අපි දන්නවා මේ බලන්න අපට අවසරය ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ ඒක සුදුසු නැති දෙයක් මේ බලන්නේ. අපට ලැබෙන්න ඕන දේවල් තමයි අපට ලැබිලා තියෙන්නේ. මොනවද අපට ලැබිලා තියෙන්නේ? ඒ දේවල් තමයි ලැබෙන්න තිබිච්ච දේවල්. ඇයි මේ යථාර්ථය අපට තේරෙන්නේ නැත්තේ? අනුන්ගේ බඩමුට්ටු වලට අපි කැමති වෙනවා. අනුන්ගේ මිනිසුන්ට අපි කැමති වෙනවා. අනුන්ගේ ඉඩම් වලට කැමති වෙනවා. අනුන්ගේ සේනාසන වලට කැමති වෙනවා. අනුන්ගේ කුටි වලට කැමති වෙනවා. අනුන් පොරවන ලස්සන සිවුරු වලට කැමති වෙනවා. අනුන් පාවිච්චි කරන කුඩ සරප් වලට කැමති වෙනවා. අපේ අඩු මොකවත් ඇදිලා නැහනේ. අපේ අඩු හැදුනයි හැදුනයි කියලා පිතාගෙන ඉන්නවා. වයසත් එක්ක වසුත් වැඩි වෙනකොට අපි තුල ගැඹීරත්වයක් එනවා. අපි මහා තෙරනමක් කියලා පිතාගෙන ඉන්නවා. බලනකොට ගීයා මීට වඩා හොඳයිනේ. අපේ ජීවිතේ එන්න එන්න දුස්සීල වෙලා අපිරිසිදු වෙලා ගඳගාන පැත්තටනේ යන්නේ. ඇයි අපි ඇදුවයි හැදුවයි කියලා කියනකොට හොඳට පේනවා පෑදිල මේ ඈවත් අදලා නැහැ. ඇයෙන් මෙච්චර වැරදි වෙනවනම්, ඇයෙන් මෙච්චර පානාතිපාතා වෙනවනම්, ඇයෙන් මෙච්චර ඔරකම් වෙනවනම් වෙන මොකවත් හැදිලා නැහනේ. එහෙනම් මේ භාවනා යෝගියාට තේරෙනවා මම කොච්චර කන්තිය වැඩුවන් අවුරුදු ගාණක් මේක පෙරවුවන් මං සෝවන් සකු르දාගාමි වෙන්නේ නැත්තේ මම තාම මේ ලෝකේ දිහා බලන්නේ වංචනික ලෙස මම මේ ඇස් වලින් අනන්ත අප්‍රමාණ දේවල් වලට කෑදර වෙනවා ලෝභ වෙනවා තෘෂ්ණාවෙන් යුක්ත වේවා ස්පර්ශ කරනවා ඒ නිසා මේ හැම දෙයක් තුළම මම බැඳිලා ඉන්නවා මම හොරකම් කරන්න පුරුදු වෙනවා මේ දිට්ඨියෙන් මෙන්න මේ කාරණාව තේරුණාන් පස්සේ තමයි භාවනා යෝගියා හිතන්නේ මම කොච්චර භෞතික හොරකම් කළේ නැති වුණාට මම මේ දකින දේවල් නිසා ඒවා මං ලබන්න කැමති මේ විදිහට කුටි තියෙන්න ඕනේ මේම සක්මන් මලු තියෙන්නට ඕනේ කියලා කැමති වෙනවායි කියලා කියන්නේ එයා තුළලා ලෝභය ඇති වෙලා නේද එයාට ලැබෙන්න තියෙන දේ ගන්නෙ නෑ නොලැබෙන්න තියෙන දේ ගන්න උත්සාහ කරනවා ඒක ගන්න අර මිනිස්සු තලලා පෙලලා ඒ කට්ටියට කියනවා මේම හැදලා දුන්න නැත්නම් ඉන්නේ කියලා ඇයි තල්ලාතු වලින් කුටි හදලා වස්වසපු කතා අහලා නැද්ද අපි පොල්ලාතු වලින් කූඩාරම් හදලා වස්වසපු ඒ කතා අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ අහලා නැද්ද කිසිම ආවරණයක් නැතුව ලෙන්වල වාසය කරපු කීරිවනේ මහරහතන් වහන්සේ ගැන අපි කතා කියවලා නැද්ද? එහෙනම් අපි දන්නවා අපට ලැබෙන දේෙන් අපිට සන්තෝෂ වෙන්න බෑ කියලා. ඒ නිසා තමයි නොලැබෙන දේවල් ගන්න. මේක මේම හැදෙන්න ඕනේ, අරක අරම හැදෙන්න ඕනේ, මෙතනින් අගලක් හැදෙන්න ඕනේ, මෙතනින් මේ මිදුලක් හැදෙන්න ඕනේ කියලා අපි අනන්ත අප්‍රමාණ දේවල්, නුදුන්න දේවල්, නොදෙන දේවල්, නොලැබෙන දේවල් ගන්න උත්සාහ කරනවා. ඒ සඳහා අර ගියෝ තලනවා, පෙළනවා. ඒ මිනිස්සු අපහසුතාවයටපත් වෙනවා. හැම මොහොතක් ගානේ ඔරකමක් කරන්න අපි දක්ෂ වෙනවා. ශ්‍රමණයා කියලා කියන්නේ සන්තුෂකෝච සුබරෝච ලද දෙයින් සතුටු වෙනවා. ඒ දේ තුලින් සෑයීමටපත් වෙනවා. ඒක සුබවාදී ලෙස දකිනවා. එහෙනම් ලැබෙන දෙයින් ලද දෙයින් සන්තෝෂ වෙලා ඒ සෑයීමටපත් වෙන්න පුළුවන් නම් එයා තමයි සුබවාදී ලෙස දකින. ඒ අල්පේච්ඡෝ ජීවත් වෙන භාග්‍යතුන් ශ්‍රාවකයා. එහෙනම් ඒ ශ්‍රාවකත්වයේ ඒ ගුණය අපි තුල නැහැ. අපි තාම පුරුදු වෙලා ඉන්නේ අපට ඕන විදිහට ලෝක හදාගෙන ජීවත් වෙන්න මිසක් ලෝකයට අනුව අපිව වෙනස් කරගෙන ජීවත් වෙන්න තාම අපි පුරු වෙලා නැහැ. එහෙනම් මේ අඩුව මේ භාවනා යෝගියාට ක්‍රමානුකූලව තේරෙනවා. පේන දේවල් නිසා මම මෙච්චර කැළඹෙනවා නම් ඒවට මෙච්චර කැමති නම් බලන්න මං දකින්නකොට මොනතරම් ලෝභය මගේ මතුවෙනවද කියලා එහෙනම් පේන සෑම දෙයක් තුළම කෙලෙසයක් අට ගන්නවා. ඒ නිසා ඒ කෙලෙසිය මුල් කරගෙන කර්මයක් අට ගන්නවා. ඒ කර්මය විඳවන්න මට භවයක් ඇති වෙනවා. එහෙනම් මේ දකින හැම දෙයක් තුළින්ම මම එක්කෝ පානාතිපාත වලින් භවයක් අදනවා. එහෙම නැත්නම් අදින්නා දාන වලින් භවයක් අදනවා. එහෙම නැත්නම් කාමයේ සුමිච්ඡාචාර වලින් භවයක් අදනවා. එහෙම නැත්නම් මුසාවාද වලින් භවයක් අදනවා. එහෙම නැත්නම් ඒ ඒ ලස්සන දැකලා ඒ අලංකාරය දැකලා මත් වෙලා ඒ සුරාමේ ශරීරය තුළින් භවයක් හදනවා. එහෙනම් මම මේ භව හදන ක්‍රමයක් නේද නඩත්තු කරන්නේ. ජීවිත කාලය පුරාම තපස් රකින්නවා තපස් රකින්නවායි කියලා සසරක් නිර්මාණය කරන මානසියක් නේද මේ දරන්නේ. එහෙනම් මෙච්චර කාලයක් මම පානාතිපාතාවලෙන් භව හැදුවා. දැන් මං එහෙම හදන්නේ නැහැ. මම දන්නවා මේ හැම මොහොතක් තුළම මම द्वේෂයෙන් බලනකොට අනිත් අයගේ චරිතය ඝාතනය කරනකොට අනිත් අයගේ ಗುಣධර්ම ඝාතනය කරනකොට අනිත් අයගේ අදුපාඩු දකලා විවේචනය කරනකොට ඒ හැම මොහොතක් තුළම ඝාතනයක් සිද්ධ වෙනවා එයාගේ සන්තෝෂය ඝාතනය වෙනවා එයාගේ විවේකයේ ඝාතනය වෙනවා එයාගේ චරිතය ඝාතනය වෙනවා එයාගේ පටිවත ඝාතනය වෙනවා මේ දකින්න හැම මොහොතක් තුළම මම ඝාතනය කරන භයානක අඟුලිමාල බවට පත් වෙමින් පවතිනවා කියන එක අපට තේරුණා ඒ අවබෝධය අපි ලබා ගත්තා ඒ අඩුව අපි හදාගත්තා දැන් තියෙන ප්‍රශ්නය තමයි තාම සසර නවතිලා නැහැ එහෙනම් අපේ දිට්ඨිය තුළින් අපි දකින දේ තුළින් අපෙන් ඝාතනය වෙන්නේ නැති වුණාට බව හදනවායි කියලා කියන්නේ වෙනත් ක්‍රමයකින් කර්ම හැදෙනවා. ඒ කියන්නේ තාම සොරකම තියෙනවා. පිණ්ඩපාතේ යනකොට අපට යමක් පූජා කරන අපි දන්නවා අනේ මේක රසවත් එකක් මේක කලාතුරකින් ලැබෙන එකක් අත වාන්නෙම නෑ සේරම ටික ගන්නකම් ඒ මෑනියෝ හරි ඒ පියානෝ හරි දන්නවා තවත් ස්වාමීන් වහන්සේලා වඩිනවා ඒ හැයටත් එක්ක තමයි ගෙනාවේ බලන්න මේ දුස්සීල විශ්ව අත වාන්නෙම නෑනේ සේරම ටික ගන්න හදනවායි කියලා අර මුල් ටික සද්ධාවෙන් සන්තෝෂයෙන් මූණ මලක් වාගේ පිපිලා දුන්නට දෙවෙනියෙන්ද තුන්වෙනියෙන්ද දෙනකොට මූණ ඉරියව් අපට වෙනස් වෙනවා පේන්නේ නැද්ද කෝපෙ පිටින්ම ඒම නවනවා පාත්‍රය නවලා ඕක ඕමම කන්න කියලා කෝපෙත් දමලා ගාලා යනවා. එයාට දැන් ද්වේෂයක් අටගත්තා නේද? එහෙනම් කැමැත්තෙන් දුන්න දේ දාණය අකමැත්තෙන් දුන්න දේ අදින්නා දාණය දැන් පින්ඩපාති ගිහිල්ලා තොරකමක් වෙලා නේද? එයා දීලා තින්නේ කැමැත්තෙන් නෙමෙයි. එයා දීලා තින්නේ අකමැත්තෙන්. එයා දීලා තින්නේ ප්‍රීතියෙන් නෙමෙයි. එයා දීලා තින්නේ අසන්තෝෂයෙන්. එහෙම නැත්නම් අකමැත්තෙන්. එහෙනම් ඒ දාණය අදින්නා දාණයක් අපි දානයක් නෙමෙයි අරන් තියෙන්නේ. එහෙනම් පිණ්ඩපාතය කරගෙන දානේ වළඳන ස්වාමින් වහන්සේලා සමහරලාට පිණ්ඩපාතය කියලා අදින්නා දානේ වළඳන අවස්ථා අනන්තයි අප්‍රමාණයි එහෙනම් අපි දැනගන්න ඕනේ මම යන්නේ පින්ඩපාතේ මම ඉල්ලන්නේ දාණය සමහර විට මේක අදින්නා දානයක් වුණොත් අදින්නා දාණය වළඳවාම මට ಗುಣ වැඩෙන්නේ ඇයි අර බැන බැන දීලා තින්නේ අකමැත්තෙන් දීලා තින්නේ දවස පුරාම යා බයිනවා අපරාධර ස්වාමීන් වහන්සේලාට බෙදන්න තිබිච්ච එක මෙයා ඔක්කොම කෑවත් දන්නේ සේරම කාලා නැත්තම් මේ භාගය විසිකලා දන්නේ අවශ්‍ය පමණ දැනගෙන ගන්න එපාය තව දෙදුන්නා නමකට බෙදන්න තිබිච්ච පූජා කරන්න තිබිච්ච අවස්ථාවත් පෑරගෙන කියන්නේ උදුරගෙන කියන්නේ මා හොරෙක් නේ කියලා මෙයා බනින බනින හැම මොහොතෙම අපට කර්ම හැදෙන්නේ නැද්ද? තවත් භික්ෂුවකට ලැබෙන්න තියෙන අවස්ථාව අපි හොරකම් කළේ නැද්ද? ප්‍රීතියෙන් හිටපු මේ මිනිස්යාගේ ප්‍රීතිය හොරකම් කළේ නැද්ද? අපේ පමණ අපි ගත්තා. තවත් කෙනෙකුගේ පමණ ගත්තයි කියලා කියන්නේ තවත් කෙනෙකුගේ කොටස නේද මේ හොරකම් කරගෙන යන්නේ. මේ විදිහට පිණ්ඩපාතයේ තදින්නා දාන අනන්ත අප්‍රමාණ වෙනවා. ජීවත් වෙන හැම මොහොතක් ගානෙම අදින්නාදාන වෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා කැමැති උද කලාවේ ඉන්න අපිකින් එතන වාඩි වෙලා තේකඩයක් දාගෙන කතා කරනවා කතා කරනවා පැය ගාණක් කතා කරනවා. උන්වහන්සේට එලවන්නත් විදියක් නැහැ. වැඩිහිටියෙක් නිසා යාට මොකද තරවටු කරන්න විදියකුත් නැහැ. භාවනා කරන්න විදියකුත් නැහැ. විවේකයකුත් නැහැ. දැන් එයාගේ සම්පූර්ණ විවේක අපි හොරකම් කළේ නැද්ද? එයාගේ ඒ චිත්ත සුවය අපි හොරකම් කළේ නැද්ද? එයාගේ ඒ සන්තෝෂය ප්‍රීතිය හොරකම් කළේ නැද්ද? එයාගේ මානසිකත්වයේ සම්පූර්ණයෙන් හොරකම් කළා නේද? මේ විදිහට අපි තැනකට ගිහින් වාඩි වෙලා පැය ගණන් සාකච්ඡා කරනවා කියන එක එයාගෙන් අනන්ත අප්‍රමාණ හොරකම් අපට සිද්ධ වෙනවා. එහෙනම් අපි දැනගන්නට ඕනේ අපි මේ ඇවිදිනකොට එක තැනක වැඩිපුර රැඳෙනකොට තොරකම් වෙනවා නම් පිණ්ඩපාතේ තොරකම් වෙනවා නම් මේ දකින දකින හැම දෙයක් තුළින්ම හොරකම් වෙනවා නම් අපි මේ අදින්නා දාන කියන සීලය සෑම මොහොතක් ගන්න කඩනවා අපි පුරුදු කරන්නේ මේ ලෝකේ හොරකම් කරන්න නැවත නැවත හොරකම මුල් කරගෙන ඉපදෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. මේ වගේ සංසාරේ අනන්ත අප්‍රමාණ හොරකම් කරලා, ඇස් වලින් හොරකම් කරලා, කන් වලින් හොරකම් කරලා, රසෙන් හොරකම් කරලා, කයෙන් හොරකම් කරලා, සිතින් හොරකම් කරලා ඉපදිච්ච නිසා තමයි අපේ බිරින්දෑවර හොරකම් කරන්න මිනිස්සු වෙන්නේ. අපේ ඉඩම් හොරකම් කරන්න මිනිස්සු වෙන්නේ. අපේ ගොඩනැගිලි හොරකම් කරන්න මිනිස්සු වෙන්නේ. අපේ දරුවෝ හොරකම් කරගෙන පෑරගෙන යන්න මිනිස්සු වෙන්නේ. අපි අවුරුදු 20 25 කන්න දීලා හදනවා. ඒතයාගේ හිත දිනා ගන්න, හිත හොරකම් කරගන්න එකෙක් එන්නේ නැද්ද? අපේ අපේ කියලා ඉතාවගෙන ඉන්නවා. එයාව පෑරගෙන යන්න කෙනෙක් එන්නේ නැද්ද? අපේ අපේ කියලා අල්ලාගත්ත සෑම බඩමුට්ටුවක්ම හිමිකම් කියන මිනිස්සෙක් එන්නේ නැද්ද? ඒ කියන්නේ අපේ දේවල් හොරකම් වෙනවයි කියලා කියන්නේ. ලෝකේ හැමදාම අපි කරලා තියෙන හොරකම් කරන එක. ඒ නිසා නේද අපේ හයිතිය යටතේ තියෙන දේවල් බලාගෙන ඉද්දි හොරකම් වෙන්නේ. එහෙනම් මේ අදින්නා දාන කියන ශික්ෂා පදය ජීවිත කාලය පුරාම කඩලා හැම මොහොතෙම කඩලා හැම මොහොතෙම හොර හොරකම් කරන්න පුරුදු කරපු නිසා අපි සම්තක හැම දෙයක්ම හොරකම් වෙනවා. අපේ අයිතිය යටතේ තියෙන හැම දෙයක්ම අනිත් අය ඇවිල්ලා පෑරගෙන යනවා. එනා රිලව් ඇවිල්ලා පෑරගෙන යන්නේ අපි හොරකම් කරපු නිසා නෙමෙයිද? කුරුල්ලෝ ඇවිල්ලා පෑරගෙන යන්නේ අපි හොරකම් කරපු නිසා නෙමෙයිද? ඥාතියෝ මිත්‍රයෝ ඇවිල්ලා අපේ දූ දරුවෝ භාර්යාවෝ පෑරගෙන යන්නේ අපි හොරකම් කරපු නිසා නෙමෙයිද? අපේ ගෙවල් වල බඩමුට්ටු හොරාතුරෝ පෑරගෙන යන්නේ අපේ මේ හොරකම නිසා නෙමෙයිද? එහෙමනම් අපි හොරකම් කළ නිසා මේ හැම දෙයක්ම පෑරගෙන යන්නේ. එහෙනම් යම්කිසි දෙයක ඒ සර්පෙක් ඇවිල්ලා යම්කිසි දෙයක් ජරා කරලා තියෙනවා. මීයෙක් ඇවිල්ලා ජරා කරගෙන තියෙනවා. කැරපොත්තෙක් ගිහිල්ලා ඒකේ läගලා ඒක ජරා කරලා තියෙනවා. එහෙනම් පරිභෝජනයට සුදුසුයි ඒක විසිකරන්න වෙනවා. එහෙනම් අනිත් අයගේ වස්තු අපි විනාශ කරපු නිසා අපේ වස්තු විනාශ වෙනවා නේද? අනිත් අයගේ බඩමුට්ටු පොඩි කරපු නිසා අපි අකමැත්තෙන් වුණත් අපේ බඩමුට්ටු අපේ ප්‍රයෝජනෙන් තොර වෙනවා නේද? එහෙනම් මේ සෑම දෙයක්ම හේතුඵල ධාමට අනුව වෙන්නේ මේ සෑම දෙයක්ම කම්මඵල වලට අනුව සිද්ධ වෙන්නේ මේක දකින්නට ඕනේ එහෙනම් ජීවිත කාලය පුරාම අපි ඇස්වලින් හොරකම් කළා, හැමදාම හොරකම් කළා. ඒ සෑම දෙයක් තුළින්ම අදින්නාදානය කියන ශික්ෂාපදය කැඩුවා. නැවත නැවත සංසාරේ ඉපදිලා දුක් විඳින්න හේතු හදාගත්තා. මෙන්න මේ භාවනා යෝගියා මේ කාරණාව තේරුම් ගන්නකොට එයා කැමති නෑ ඇස් අරින්න. එයා කැමති නෑ ලෝකේ දිහා බලන්න. හේතු ඇස් අරිනකොටම හොරකමක් වෙනවා. අනේ මේ ගා ලස්සනයි. මේකෙන් බාල්කයක් කපන්න පුළුවන්. දැන් ගාවරකම් කළේ නැද්ද? ගාපක් කපන්න එයාට ස්වභාව ධර්මයෙන් අවසරය ලැබුණද? කවුද එයාට අවසර දුන්නේ? එහෙනම් අපි ඇස් අරිනකොට තවත් කෙනෙකුගේ පතිවත හොරකම් වෙනවා. තවත් කෙනෙකුගේ බඩිමුට්ටුව කෙනේ අපිට ලෝභයක් ඇති වෙලා හොරකම් සිතක් පාළ වෙනවා. එහෙනම් මේ තාපසය ඇස් අරින්නම නැහැ. මාස ගණන් ඇස් වාගෙන ඉන්නවා. එයා කැමති ඇස් වලින් හොරකම නවත්තන්න. දැන් මේ භාවනා යෝගියාට තේරෙනවා ඇහෙන් හොරකම් වෙන්නේ කණෙන් හොරකම් වෙනවා. මොකද්ද හොරකම් වෙන්නේ? අර මිහිරි කටහඬවල් ඇහෙනකොට ලෝභය හොරකම් වෙන්නේ නැද්ද? මිහිරි කටහඬවල් ඇහෙනකොට කාමයේ හොරකම් වෙන්නේ නැද්ද? එහෙනම් මිහිරි කටහඬවල් ඇහෙනකොට අපි පටිගය ඇති කරගන්නකොට පටිගය හොරකම් වෙලා නැද්ද? ශබ්දවලට ඔරොත්තු දෙලා දෙන්න නැතුව කම්පා වෙනකොට ද්වේෂය හොරකම් වෙන්නේ නැද්ද? එහෙනම් මේ කන් වලන හොරකම් වෙනවා. දෙන්නේ කතා කරනකොට ඉමේන්සරේ ආගෙන ඉන්නවා මොකක්ද නැහැ කතා කරන්නේ. අනිත් අයගේ වචන දැන් හොරකම් කරන්නේ නැද්ද? අනිත් අයගේ හදාස් හොරකම් කරන්නේ නැද්ද? අනිත් අයගේ බණ ටික ඔක්කොම කටපාඩම් කරගෙන ඒවා ගිහිල්ලා කියලා ප්‍රත්‍ය ලබන්නේ නැද්ද? එහෙනම් බණත් අපි හොරකම් කරලා සද්ධර්මයේ හොරකම් කරන්න තරම් අපි නීච නම් මේ ලෝකේ තවත් මොනවද අපි හොරකම් නොකරන්නේ එහෙනම් අපි ප්‍රත්‍යක්ෂ කරලා කිව්වොත් විතරයි සද්ධර්මය තවත් කෙනෙකු දෙයක් දේශනා කරපු එක කටපාඩම් කරගෙන මතක තියාගෙන කිව්වොත් ඒක සද්ධර්මය නෙමෙයි ඒක අදින්නාදාන ධර්මය එහෙනම් අපි මේ ලෝකේ කරන්නේ හොඳ හොඳ බණ ටික අරගෙන හොඳ හොඳ දේශනා ටික අරගෙන ඒවා කටසටහන් ගාලා දහස් වාරයක් නැවත නැවත ආලා හොඳට මතක තියාගෙන ඒවා අපි වැඩුවා වාගේ අපි ප්‍රත්‍යක්ෂ කළා වාගේ ගැඹීරව සිංහනාදයෙන් දේශනා කරලා අපිට ඕන සෑම බඩු මුට්ටුවක්ම ප්‍රත්‍යක්ම ලබා ගන්නවා. ඒ කියන්නේ එයා මේ ලෝකේ හොරකම කියන දේ අගුණය එහෙම නැත්නම් කෙලෙස්ය ප්‍රගුණ කරන කෙනෙක් වෙලා එහෙනම් එයා හොරකම තුලින් සංසාරේ නැවත නැවත ඉපදෙන්න හේතුවක් වෙලා බන කියන එක වරදක් නෙමෙයි. හැබැයි ප්‍රත්‍යක්ෂ කරපු දේ කියන්නට ඕනේ. බන කියන එක වැරදක් නෙමෙයි. හැබැයි අපි වඩාගත් දේ අපිට තේරිච්ච දේ අපි තුලින් අවබෝධ වෙච්ච දේ අපි කියන්නට ඕනේ. එහෙනම් නම් අපට නොතේරිච්ච දෙයක්, අපට අනාබෝධ වෙච්ච දෙයක්, අපි ප්‍රත්‍යක්ෂ නොකරපු දෙයක්, අපි තේරු නොගත් දෙයක් අපි දේශනා කරනවා නම් ඒ හැම දෙයක් තුළින්ම අනුන්ගේ ගවය අපේ පඩියක් නැතුව අතේ වියදම් කරගෙන බලනවා හා සමානයි නේද? තථාගතයන් වහන්සේ දේශනා කරනවා අනුන්ගේ ගවය බලන්න එපා. තමනුත් ගවයෙක් තමයි ඒ ගවයා බලා ගන්න කියලා. එහෙනම් මේ ලෝකේ අපි හැමදාම කරන්නේ ඔරකම් කරන එක සබ්දේ හොරකම් කරනවා ඒ සබ්දය තුළ තියෙන පණිවිඩය හොරකම් කරනවා අනිත් අයගේ හදාස් හොරකම් කරනවා එහෙනම් අද ඉඳලා අපි මේ කන් වලින් හොරකම් නොකළ යුතුයි කන් වලින් අපි මේ ලෝකයේ කිසිම දෙයක් හොරකම් කරන්න අදහස් නොකළ යුතුයි මේ භාවනා යෝගියාට තේරෙනවා එහෙනම් මම කවදාරි දවසක ප්‍රත්‍යක්ෂ කළාම ඒ ප්‍රත්‍යක්ෂ ධර්මය මට කියන්න පුළුවන් හොරකමක් වෙන්නේ නැහැ. හේතුව එතන වෙන්නේ දාණය. ඒකට කියනවා ධම්ම දාණය කියලා. එහෙනම් ඒ දාණය මේ ලෝකයේ සෑම දානයක්ම පරාජය කරනවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. එහෙනම් අපි අනිත් අයගේ දෙයක් කියනවා නම් ආගත්ත දෙයක් කියනවා නම් ඒ කියන්නේ අපි ධර්ම දානයක් නෙමෙයි කරන්නේ අදින්නා දානයක් සොරකමේ දානයක් මේ කරන්නේ. එහෙනම් මේ කමඨාන තේරුණාම මේ හඩුව තේරුණාම ඒ භාවනා යෝගියා කවදාවත් හොරකම් කරන්නේ කිසිම මොහතක shabdයෙන් හොරකමක් සිදු වෙන්න දෙන්නේ නැහැ. දැන් එයාට දන්නවා එයා මේ වචන වලින් හොරකම් කරනවා. මොකද්ද වචන වලින් හොරකම් කරන්නේ? එයාගේ අදහස් නිසා මිනිස්සු කම්පා වෙන්නේ නැද්ද? එයාගේ විවේකේ හොරකම් වෙනවා. එයාගේ සන්තෝෂේ හොරකම් වෙනවා. එයාගේ මානසිකත්වයේ හොරකම් වෙනවා. එහෙනම් අපේ වචන වලින් මොනතරම් අපි මිනිස්සුන්ගේ දේවල් හොරකම් කරලා තියෙනවද? අපි මිනිස්සු ලස්සන්ට සන්තෝෂෙන් ඉනා වෙලා ඉන්නවා. ගිහිල්ලා යම් කිසි දෙයක් කතා කරාම ඒ මිනිස්සුන්ගේ මූණවල් වැරහැලි වෙලා ඒගොල්ලන්ගේ ප්‍රීතිය දැන් හොරකම් කළේ නැත්ද? සමගිය හොරකම් කළේ නැද්ද? සාමේ හොරකම් කළේ නැද්ද? මේ විදිහට අපි වචන වලින් අනන්ත අප්‍රමාණ හොරකම් කරනවා මේ තාපසයා තේරුම් ගන්නවා මේ ලෝකයේ තියෙන ධර්මතාවයක් සුභාසිතාචේ ආවාචා නිවනට ගැලපෙන සුභාසි සුබ දේවල් කතා කරනවා නම් නිවනට ගැලපෙන යාපත් දේවල් කතා කරනවා නම් අන්න එතන විතරයි අදින්නාදානේ නොවෙන්නේ අනිත් තැම තැනම මං හොරෙක් වෙනවා මම වාගේ පල් හොරෙක් මම කතා කෙරුවොත් මිනිස්සෙගේ ප්‍රීතිය ගියා මම කට ඇරියොත් මිනිස්සෙගේ තපස් ජීවිතය ගියා මම කට ඇරියොත් මිනිස්සෙගේ විවේකය ගියා ඒ මිනිස්සයා කන්දෙන් පයින් දදනවා බෙල්ලේ වැලදා ගන්න හදනවා බඩමුට්ටු ටික අරගෙන ආරන්නේ යන්න හදනවා මම කට බැහැරියොත් මිනිස්සෙක් සම්පූර්ණයෙන්ම එයා සන්තක සියල්ල අයිමි කරගන්නවා මං වාගේ හොරෙන් මීට පස්සේ මම මෙම හොරකම් කරන්නේ කිසිම කෙනෙකුගේ ප්‍රීතිය මං හොරකම් කරන්නේ කිසිම කෙනෙකුගේ විවේකය මං හොරකම් කරන්නේ කිසිම කෙනෙකුගේ මානසික සුවය හොරකම් කරන්නේ කිසිම කෙනෙකුගේ සන්තෝෂය මං හොරකම් කරන්නේ කිසිම කෙනෙකුගේ සාමය ප්‍රීතිය හොරකම් කරන්නේ කියන මේ මානසිකත්වයටපත් වෙන්නට ඕනේ මේ විදිහට අපි වචන වලින් පරිස්සම් වෙන්නට ඕනේ කිසිම දෙයක් සොරකම් නොකරන්නට වග බලා ගන්නට ඕනේ. මේ විදිහට මේ භාවනා යෝගියා කල්පනා කරනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා චරිතයෙන් චර්යාවෙන් අපි මොනතරම් හොරකම් කරනවද අපේ ඇසිරීම නිසා මිනිස්සු දැන් අසන්තෝෂයටපත් වෙලා නැද්ද අපේ අසම්මරභාවය නිසා මිනිස්සු කම්පා වෙලා නැද්ද කම්පා වෙච්ච සිතේ තිබිච්ච ඒ සංසුම් භාවය දැන් අපි හොරකම් කරලා නේද එහෙනම් මිනිස්සු අපට අපෑදිලා ඉන්නවා ඒ තිබිච්ච පෑදීම දැන් හොරකම් කරලා නේද? අපේ අසංවරභාවය නිසා මිනිස්සු දොස් කියනවා නම් නිඳා කරනවා නම් මිනිස්සු දැන් කර්ම හදන්නේ අපි නිසා නේද? දැන් භවයක් හදලා දීලා නේද? එහෙනම් මේ මිනිසුන්ගේ භවය නවත්තන අවස්ථාව අපි හොරකම් කරලා භව හැදෙන අවස්ථාව පූජා කරලා එහෙනම් මේ විදිහට අපේ චර්යාවෙන් අනන්ත අප්‍රමාණ හොරකම් වෙනවා. හොරකම් කරමින් තමයි අපි මේ ලෝකේ සෑම මොහොතක්ම ගත කරන්නේ. මේ භාවනා යෝගියා මේ කාරණාව තේරුම් ගන්නකොට මේ භාවනා යෝගියා ගොඩාක් කම්පා වෙනවා. අනේ මේ තරම් මගේ තුල දුස්සීලභාවයේ තිබිලාද මේ හේතු නිසා නේන මං ඉපදෙන්නේ මම හිතා නිතියා ඉපදීම නවත්තන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි පොඩි දෙයක් දෙයි කියලා දැන් තේරෙනවා මන්තරම් දුස්සීලෙන් මම ඇති වෙනකම්ම මං කරලා තියෙන්නේ ඉපදීම හදන එකනේ සසර නිර්මාණය කරන එකනේ ලෝකයේ හැමදාම ඉපදිලා ඉපදෙලා භවය හදපො මම මම කිසිම සීලයක් කැඩුවේ නැහැ මම බොහොම සිල්වත් ගුණවත් මම හොඳට ප්‍රාතිමෝක්ෂයේ දේශනා කරනවා හොඳට පෝය කරනවා හැම මොහොතක් තුළම මම හරියට සිල්වල සිල් එක ජීවත් වෙන්නේ කියලා මම ජීවත් වුණාට මම සිල් එක්ක නෙමෙයි ජීවත් වෙලා තියෙන්නේ දුස්සිල් එක්ක ජීවත් වෙලා තියෙන්නේ අසත්පුරුෂ චරිතයක් මම ගත කරලා තියෙන්නේ මම කරපු පෝයකුත් නැහැ මම දේශනා කරපු පාතිමොක්ෂයකුත් නැහැ කරන තරමක්ම ආයතන වලින් මම කරලා තින්නේ හොරකම් කරන තරමක් ආයතන වලින් කරලා තියෙන්නේ ඝාතනය කරන දේවල් එහෙනම් මේ තරම් දුස්සීල භික්ෂුවක් වෙලා කියලා පශ්චාත්තාප වෙලා මේ අඩුපාඩු ටික හදනකොට එයාට තේරෙනවා මම සිතවිලි වලින් මොනතරම් හොරකම් කරනවද අපි යමක් දුන්නා ඒ දුන්න දේ දාණය දීපු දේ නැවත ගන්නවනේ ඒක අදින්නා දාණය නේද? නුදුන්න දේ නේද අපි නැවත ගන්නෙ. එහෙනම් අපි මාන වෙනකොට අපි පෙරමාගම අත්හැරියානම් යම් යම් හේතු නිසා පෙරමාගම සිහි කරනවා නම් එයා ස්පර්ශ කරන්න අදාසක් පාළ වෙනවා නම් එහෙනම් අපි අත්හැරියා දුන්නා නැවත ගන්නවා නම් අන්න එතන අදින්නා දාණය කැඩෙනවා නේද? අපි වාල් වෙලා ඉතියත් අපට දැන් එයා අයිති නෑ හේතු අත්හැරලා ඉවරයි. එහෙනම් එයාගෙන නැවත නැවත අදාසා සිටවිල්ල පාළ වෙනවා නම් ඒ හැම මොහොතෙම ඒ ඒ කාන්තාව අපි නැවත නැවත හොරකම් කරනවා හේතුව එයා අපි සතු කර සතුභාවය අත්හැරලා ඉවරයි එයා අන්සතු වෙලා ඉවරයි එහෙනම් අපේ ගෙවල් දොරවල් නැවත නැවත සී වෙනවා ඒවා වල වටිනාකම් අපිට මෙනෙහි වෙනවා අපට ඒවා වලින් නැවත ප්‍රයෝජනයක් ගන්න අදහසක් පාළ වෙනවා නම් දීප දේවල් නැවත ගන්නවා කියලා කියන්නේ අදින්නාදානය කරනවා කියන එක නේද එහෙනම් යම පූජා කළාට පස්සේ ඒ පූජා කරපු දේවල් නැවත ගන්න හිතනවා නම් අපි පූජා කරන්නේ සීලවන්තයි කියලා හිතලා එයාගේ දුස්සීලභාවය දැකලා අපෑදිලි වෙලා දීපු දේ ගැන කලකිරෙනවා නම් එයා හැම මොහොතක් තුළම ඒ දේ නැවත ගැනීම අදින්නාද නේද වෙන්නේ එහෙනම් මේ විදියට චෛතසික වලින් අනන්ත අප්‍රමාණ අපි අදින්නා දාන කරනවා. අපි ආදපු කුටිය තව කෙනෙක් අරගෙන ඒක තුළ භාවනා කරන්නේ නැත්තම් දැන් අපි යාට බලින් නැද්ද නිඳා කරන්නේ නැද්ද? අපිට තියෙන අයිතිය මොකද්ද? අත්හැරපු දේ පිළිබඳව ඒ විදිහට කම්පා වෙන්න, ගැටෙන්න. එහෙනම් මේවා එකක්වත් අපි දීලා නැහැ. මේවා මෙනෙහි කරනවා කියලා කියන අත්හැරලා නැහැ. පෙරමාගම තාම මතකේ ඉන්නවයි කියලා කියන්නේ තාම දික්කසාද වෙලා නැහැ. తాවකාලික වෙන්වීමක් පමණයි. එහෙනම් අපි තාම දික්කසාද වෙලා නැත්තම් පෞල් ජීවිතයක් නේද ගත කරන්නේ ළඟ නැති වුණාට මනසින් අපි තාම ගී ගෙදරක නේද ඉන්නේ එහෙනම් බඩු මුට්ටු ගොඩ නැගිලි හැම දෙයක්ම නැවත නැවත මතක් කරනවා නම් සිහි කරනවා නම් ඒවා අත්හැරලා නැහැ දන් දීලා නැහැ තාම ඒවා බඳගත්ත ගීයක් වශයෙන් නේද ජීවත් වෙන්නේ එහෙනම් මේ දුන්න දේවල් නැවත නැවත මැනේ කරනවා නම් සිතින් අල්ලාගෙන ඉන්නවා නම් සිතිවිලි වලින් අදින්නා දාන වෙනවා අපි සිතිවිලි වලින් හොරකම් කරනවා එහෙනම් මේ ධර්මතාවයේ තේරුම් අරගෙන අපේ අසකන දිව නාසය සමසිත කියන ආයතන හයෙම ඔරකම නවත්තන්නට ඕනේ සෑම ඔරකමම නිරෝධ කරන්නට ඕනේ කන්තිය කියන මේ පාරමිතාව තුළින් සීලය අරියට පරිපූර්ණත්වයට පත් කරන්න ඕනේ එහෙනම් කාන්තිය කියන ගුණය වඩනකොට අපි දන්නේම නැතුව මේ අවබෝධය තුළින් සිල් රැකෙන්නට ඕනේ, සිල් වැඩෙන්නට ඕනේ. ඒ සීලය වැඩිලා සමාධියටපත් වෙන්නට ඕනේ. ඒ සමාධිය ප්‍රඥාව බවටපත් වෙන්න ඕනේ. ඒ ප්‍රඥාව සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙන්නට ඕනේ. එහෙනම් මේ විදිහට අපි කාන්ති පාරමිතා වඩමු. කාන්ති පාරමිතා තුළින් අභින්නාදානෙ රැකමු. අපේ ඇස් වලින් අපි හොරකම් කළා. අපේ කන් වලින් අපි හොරකම් කළා. අපේ ගන්ධයෙන් අපි හොරකම් කළා. අපේ රස වලින් අපි හොරකම් කළා. වචන වලින් අපි හොරකම් කළා, චර්යාවෙන් හොරකම් කළා, සිතුවිලි වලින් හොරකම් කළා. අදින් පස්සේ අපි කිසිම ආයතනයකින් හොරකමක් නොවෙන්නට වග බලා ගන්නට ඕනේ. සෑම ආයතන ඇතුළින්ම දාණය පමණයි දිය යුත්තේ. අදින් ආදාන නොවෙන්නට සිය පවත්වන්නට ඕනේ. මේ විදිහට අපේ ජීවිත කාලය පුරාම මේ කමඨාන වඩනවා නම් අදින් ආදානා වේරමණී සිකාපදං සමාදියාමි කියන මේ ශික්ෂාපදයේ මේ මොහොතේ ඉඳලා අපි හිතට එකඟව සමාදි වෙනවා නම් තිසරණේ සරණ යනවා නම් මේ සිකාපදයට උසලාගෙන අද ඉඳලා අපට පුළුවන්කම කියනවා මේ අදින්නා දානේ සමාධියෙන් ප්‍රඥාව ලබන්න ඒක තුළින් මාර්ගඵලයකටපත් වෙන්න එහෙනම් මේ තප්පරේ ඉඳලා අපි අදින්නා දාන සික්ඛාපදේ හරියට සරණ යමු අද ඉඳලා අපි මේ ආයතන හයෙන් අදින්නා දාන නිරෝධ කරමු නිරෝධගාමිනී පටිපදාවේ ගමන් කළමු කන්ති පාරමිතාව අද ඉඳලා හරියට වඩමු සීලය රැකෙන විදියට වඩමු අද ඉඳලා පාණාතිපාත අදින්නා දාන කියන සිල් දෙකම රැකෙන විදියට කන්ති පාරමිතාව ප්‍රගුණ කරමු මේ විදියට මේ කමඨාන වඩලා මේ විදිහට මේ අවබෝධය නැවත නැවත 100න් පුරුදු පුහුණු කරලා මේ ලබාපු මිනිසත් භවය අර්ථවත් කරමු 2600ක් ඉපදෙලා දැන් අපි බැරි ගයිලා ඉන්නේ නැවත අපට උප්පත්තියක් අවශ්‍ය නැහැ නැවත ඉපදෙලා නැවත අපට ගීගවල් අදන්න බෑ බිරින්දෑවරුන්ට කන්න බොන්න දෙන්න බෑ දරුවෝ නඩත්තු කරන්න බෑ ජීවිත කාලය පුරාම අම්බ කරලා වෙහෙසටපත් වෙන්න බෑ එහෙනම් අදින් පස්සේ මම මේ සංසාරේ ඉපදිලා දුක් විඳින්න කර්මයක් අදන්නේ අදින් පස්සේ මගේ හේතු වෙච්ච සියලුම කෙලෙස් ටික මං නිරෝධ කරනවා නැවත මීමත කිසිම කෙනෙක් මාව නොදකින පිණිස ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනුවම් පාන්න මං අවශ්‍ය කටයුතු කරනවා මේ අදිස්ථාන පාරමිතාව සිතේ දැඩි ලෙස තියාගෙන වීරියෙන් යුක්තව මේ තප්පරේ ඉඳලා ඉදීම නවත්තමු සියලුම කර්ම වලට කටයුතු කරලා ගෙවිලා යන්නට හරිමු අලුතෙන් කර්ම ඇදීමෙන් අලුතෙන් කර්ම නිර්මාණය කිරීමෙන් අපි වැළකීලා ඒවට පරිස්සමෙන් 100න් කටයුතු කරමු එහෙනම් කර්ම වලට ගෙවෙන්න හරිනවා අලුතෙන් ඇදෙන කර්ම වළක්ව ගන්නවා මෙන්න මේ මානසිකත්වයෙන් නිතර නිතර පුරුදු කරනවා ඒත්ඵල දාමට අනු හැමදේම සිද්ධ වෙන්නේ හැම දෙයක් ලියාම දිහාම බලාගෙන ඉන්නවා. පේන දේ දිහා බලාගෙන ඉන්නවා. බලන්න යන්නේ. හැයෙන දේ දිහා ආගෙන ඉන්නවා. ආන්න යන්නේ. දැනෙන දේ දැනගන්නවා. ඒක කුමක්ද කියලා හොයන්න යන්නේ. එහෙනම් සිතෙන දේ සිතෙන් සිතෙන් අරිනවා. මොකවත් වාඩි වෙලා මනක් කල්පිත ලෝක හදාගෙන කල්ප ගානක දේවල් සිතමින් ඉන්නේ නැහැ. එහෙනම් මේ විදිහට හිතෙන බව දැනගෙන 100න් ඉන්නවා. පේන බව දැනගෙන 100න් ඉන්නවා. දැනෙන බව ඇඟෙන බව දැනගෙන 100න් ඉන්නවා. අන්න මේ කමඨාන වඩනවා. කිසිම මොහතක කර්ම ධර්මයක් අදන්නේ කිසිම මොහතක අපේ අසකන දිවනාසයේ සමසිතෙන් ඝාතනයක් සිද්ධ වෙන්න දෙන්නේ කිසිම මොහතක අසකන දිවනාසයේ සමසිතෙන් අදින්නාදානයක් හොරකමක් වෙන්න දෙන්නේ අද ඉඳලා අපේ ආයතන පරිස්සම් කරමු සීලයට අනුව අපේ ආයතන ඇසුරවමු මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරනකොට කිසිම මොහතක සිල් නොකඩෙන්නට වග බලා ගනිමු මේ කමඨාන වඩන්න පුළුවන් මේ අවබෝධය තුළ ජීවත් වෙන්න පුළුවන් මේ මානසිකත්වයෙන් අපේ අපේ තපස්කම අපට කරන්න පුළුවන් අපේ භවය කිසිම කෙනෙකුට දීර්ඝ කරන්න බෑ. අපේ ඉපදීම නැවතෙන එක කිසිම කෙනෙකුට නැති කරන්න බෑ. ඒ කාන්ත වශයෙන්ම මේක අපේ අවසාන භවය. අපි අපේ නැවතීම නවත්තලා පිරිනිවන් පානවා පානවාමයි. එහෙනම් අපේ රාත් බෝධිය දැන් අපට අවබෝධ වුණා. අපගේ අවසාන කමඨාන අපට ලැබුණා. අපේ Nirodhagaamini පටිපදාව දැන් අපට අවබෝධ වුණා. එහෙනම් මේ තප්පරේ ඉඳලා මේක වඩමු. මේ මොහොතේ ඉඳලා මේක පුරුදු පුහුණු කරමු. ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවය අවසාන භවය වෙලා රාත්බෝධියෙන් පිරිනිවන් පාන්න මේ අදින්නාදානය තුලින් ලබාගත් ධර්ම කමඨාන මේ තුලින් ලබාගත් ධර්ම අවබෝධය මේ ප්‍රඥාව අපි ආයෝජනය කළා රාත් වෙලා පිරිනිවන් පාන්නට මේ කමඨාන මේ නිර්වාණ පණිවිඩයත් අවබෝධයත් අප සියලු දෙනාට හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් සියලු දෙනාටම තෙරුවන් සරණයි